තවත් මේ ප්‍රශ්නයක් අනුලෝමක් ශාන්තිය සහ සම්මත්ව න්‍යාමය කියන එක පැහැදිලි කරලා දෙන්න කියලායි මේ කියන්නේ. ලෝකයේ පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් කෙටින් කියනවා නම් කැටි කරලා කියනවා නම් කියන හැටි විග්‍රහ කරන්න පුළුවන් ආදීනව. ලෝකයේ ආදීනව කියනකොට ලෝකේ පැවැත්ම එපා වෙනවා. නිවනට අනුලෝම වුණා කියන්නේ එතකොටයි. අනුලෝම වූ සැනසෙල්ල හම්බ වෙනවා. මොකද ලෝක 10න් ගිනි ගන්න මානසිකත්වයේ අඩු වෙලා යනවා. දුරු වෙනවා. හැබැයි සාන්තිය තව ආවේ නැහැ. නිදහස් වෙන්න නම් මොකද කරන්න ඕනේ එහෙම ලෝකෙන් දෙවෙනි වතාවට දෙවෙනි ධර්ම ඥානිය පහළ වෙනවා ලෝකයේ හා සියලු සම්බන්ධයන්ගෙන් අත්හැරීම වැළී මිදී ගියාම ඒ සුවේ ලැබෙනවා කියලා නිවනේ සාන්තිය දකින්න අවස්ථාවක් එනවා මෙන්න මේ නිවනේ සාන්තිය දකින්න අවස්ථාව වෙනකොට කියනවා සම්්‍යත්ව න්‍යාමයේ ලෝකයේ ආදීනව අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ත වශයෙන් දකිනකොට ලෝකයේ තියෙන ඇල්ම අඩු වෙනවා ලෝකයේ පිළිබඳ බලාපොරොත්තු වෙදිච්ච අසහනය දුරු වෙනවා. ඒක නිවන්ට අනුලෝම වූ සාන්තිය. අනුලෝමයි කියන්නේ කිට්ටුයි. නිවන්ට ආසන්න සාන්තිය. ලෝකේ පිළිබඳ සියලු බලාපොරොත්තු අත්හැරීමක් නොයල්මක් මිදීමක් වුණාද? නිදහසේ පිහිටියාද? රාගක්සේ, දේශක්සේ, මෝහක්සේ හිත පිහිටියානම් අන්න එක නිවන් සාන්තිය. අන්න ඒතර ඒ සාන්තිය දැක්කහම සම්්‍යත්ත නියාමයේ කියලා එකට කියනවා. ඉතින් ඔගේ වෙනස දකින්නේ ඒකයි. සසර බය දැක්කහම ඉක්ම යන්න හිතෙනවා. සසරට ඇරෙන්න හිතෙන්නේ නැහැ. ඒක අනුලෝමක් ශාන්තිය. නිවනේ ශාන්තිය අත්දැක්කහම නිවනේ පිහිටනවා ආපහු වෙන්නේ නැහැ. ඒක සම්්‍යත්ත න්‍යායයි. සම්්‍යත්ත න්‍යායය කිව්වේ නිවන් මඟ නිවනේ ස්වභාවය ඒ ස්වභාවයේ පිහිටියට සෝවාන් වෙනවා සකෘදාගාමී වෙනවා නාගාමීනි අරිහත් වෙනවා නිවන් සුවේ දැක්කාය නිවන් සුවේ දැක්කේ නැත්නම් ලෝක දුක්ඛේ දැක්කනම් අනුලෝමක් ශාන්තියටපත් වෙනවා ඒ කියන්නේ මාර්ග අනුගාමිකත්වයකටපත් වෙන්න පුළුවන් සෝතාපන්න මාර්ග අනුගාමිකත්වයට. පරලාභීත්වයටපත් වෙනකොට සම්යත්ත න්යාමයේ ලැබිලා තියෙන්න ඕනේ. ඒකයි ක්‍රමේ.